ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩ සිටිමින් මහනුවර මයිලපිටිය මහ ආනන්ද සෙනසුන සියලු දෙනාම සූදානම් වෙන්නේ තුන් ලොවට අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකවාසී සියලු සත්වයන් වෙත මහත් කරුණාවෙන් යුක්තවම දේශනා කළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය අතුලින් දහම් කරුණු කීපයක් දේශනා කරවා ගනිමින් ශ්‍රවණය කිරීම සඳහා මේ දේශනාව බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ මුළු මහත් ලොව පුරාම ඉන්න සියලුම සදැහැති ජනතාවට ශ්‍රවණය කළ හැකි වන පරිද්දෙන් විසුරුවා හරිමින් ධර්ම දානමේ කුසල් අද මේ දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පින්වන්ත පිරිස රැස් කරගන්න තේදෙනවා. තමන්ද සුවපත් වෙමින් අනුන්ද සුවපත් කරනවා නම් තමන්ද දුකෙන් නිදහස් වෙමින් අනුනටද දුකෙන් නිදහස් වෙන්න මඟ දක්වනවා නම් සැබවින්ම පින්නතුනේ ඒ පුද්ගලයා සත්පුරුෂේ මුළු ලෝකේටම කල්යාණ මිත්‍රයෙක්. අන්න ඒ උතුම් ගුණධම්වල පිහිටාගෙනයි මේ උතුම් ධර්ම දානමය පින අද මේ පින්වන්ත පිරිස රැස් කර ගන්නට දෙන්නේ. ඒ නිසා ලෝකයක් ධර්ම ශ්‍රවණය කරන වෙලාව ධර්ම ශ්‍රවණය කරන පින්වන්ත සියලු දෙනාටමත් සුවිශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශ සලසා දුන්න සියලු දෙනාටත් මේ ධර්ම දේශනාව වහ වහා සුවසේම උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන සෑම දිනාම ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි අද දවසේ ඔබට දේශනා කරන්න සූදානම් වෙන්නේ උක්ඛ වේලා කියන සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු කීපයක්. මේ සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායටයි ඇතුළත්ව තිබෙන්නේ. සංයුක්ත නිකායේ සංයුක්තයක් කියලා කියන්නේ එකතුවක් කියන එකයි. මේ සංයුක්ත නිකායේ ස්වභාවය තමයි නොයි කරුණු මුල් කරගෙන සූත්‍ර ගොනු කරලා සූත්‍ර එකතු වශයෙන් වෙන් වෙන්ව සංග්‍රහ කරලා තියෙනවා. අන්න එහි සතිපට්ඨාන සංයුත්තේ කියලා වෙනමම සූත්‍ර එකතුවක් තියෙනවා. සතිපට්ඨාන සංයුත්තේ කියලා. මේ සතිපට්ඨාන සංයුත්තේදී දේශනාවන සූත්‍ර දේශනාවන් සියල්ලම පාහි දේශනා වෙන්නේ සතර සතිපට්ඨානයේ පිළිබඳවයි. පින්නතුනි සතිපට්ඨාන සංයුත්තේ නාලන්ද කියන වර්ගයට අයිති සූත්‍ර දේශනාවක් තමයි උක්ක වේලා කියන සූත්‍ර දේශනාව. උක්ක වේලා කියන ප්‍රදේශයේදී මේ දේශනාව දේශනා කළ නිසයි ඒ නාමයෙන්ම මේ සූත්‍ර දේශනාවටත් නම ව්‍යවහාර වෙන්නේ. මේ උක්ක වේලා කියන ජනපදයේ පින්නතුනේ පිහිටලා තිබුණේ ගංගානම් ගඟ අසබද. පින්නතුනේ ඒ කාලය සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ පින්නතුනේ පිරිනිවන් පෑ අලුත මේ දේශනාව සිද්ධ කරන්න තිබුණා. පින්නතුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සෑම බුද්ධ ශාසනයකම තථාගතයන් වහන්සේට පෙර පිරිනිවන් පාලා කියනවා. ඒ පෙර බුද්ධ ශාසනවල ස්වභාවයෙන්ම පැවතිච්ච ක්‍රමයම අනුගමනය කරමින් ගරු කරමින් සාරිපුත්ත මුගලන් දෙදෙනා වහන්සේලා පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෙරම පිරිනිවන් පාවදාලා පින්නතුනේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ශාසනයක මහතෙරුන් වහන්සේලා සියලු දෙනාම පිරිනිවන් පාන තුරු පින්නතුනේ තථාගතයන් වහන්සේ නමක් වැඩ ඉන්නෙත් නෑ. ඒක ධර්මතාවයක්. ඒ කුමක් සඳහාද? සියලුම මහතෙරුන් වහන්සේලා පිරිනිවන් පෑවට පසු තථාගතයන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියොත් තථාගතයන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව හීන වෙච්ච ඒ වගේම තථාගතයන් වහන්සේ පිළිබඳව හරි වැටහීමක් අවබෝධයක් ඇති කර නොගත්තු අඥාන වූ පස්චිම ජනතාව. පස්චිම ජනතාව කියලා කියන්නේ පසුව මේ ලෝකයට එළඹෙන පසු සෙනග, පසු පිරිස භාග්‍යවතුන් වහන්සේ ගැන මෙන්න මෙහිම කතාවක් කියන්න පුළුවන්. මොකද්ද කතාව? මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ පුංචි පුංචි ලාබාල ලදරෝ ටිකක් පිරිවරාගෙන ඉන්න ශාස්ත්‍රෝන් වහන්සේ නමක් නේ කියලා කතාවක් උත්පාදනය කරන්න පුළුවන්. තරුණ ලාබාල ශිෂ්‍යයන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන ඉන්න ශාස්ත්‍රෝන් වහන්සේ නමක් කියලා තථාගතයන් වහන්සේ පිළිබඳව සැහැල්ලුවෙන් කෙනෙක් කතා කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ පිළිබඳව වැරදි මතයක් උත්පාදනය කරන්න පුළුවන් මේ ශාසනයේ ශාසනය හොබවන මහතෙරුන් වහන්සේලා නැහැ කියලා කතාවක් උත්පාදනය කරන්න පුළුවන්. එකක් ඒක ශාසනයක සුදුසු දෙයක් නෙවෙයි. දෙවෙනි කාරණය ඒ හේතුවෙන් ඒ කතාව උත්පාදනය කරන අයත් බොහෝ අකුසල් ධර්මයන් රැස් කරගන්නවා. අන්න ඒ දෙකටම ඉඩ නොතබා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පින්නතුනේ මහතෙරුන් වහන්සේලා මේ ශාසනයේ වැඩ ඉදිද්දිම උන්වහන්සේලාට පෙර පිරිනිවන් පානවා. එහෙත් සාරිපුත්ත මුගලන් දෙදෙනා වහන්සේලා පින්වතුනේ පිරිනිවන් පෑවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෙර සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලා කියලා කියන්නේ මේ ශාසනයේ හොබවපු මේ ශාසනය බබලවපු වික්ෂුන් වහන්සේලාට පරමාදර්ශයට ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන්ම අවවාද කරන්නට පරමාදර්ශයට ගත්තු මහතෙරුන් වහන්සේලා දෙනමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතිශයින්ම සතුටු කළ ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් තමයි පින්නතුනේ මේ සාරිපුත්ත මුගලන් කියන දෙදෙනා වහන්සේලා උන්වහන්සේලාගේ ගුණ ජීවිතය හරි පුදුමයි පින්නතුනේ ඒ තරම් භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණව සතුටු කරන්න තරම් පින්නතුනේ උන්වහන්සේලා දිනම තුල ගුණවන්තකම් තිබුණා. සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වේලාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරලා පින්නතුනේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේට අනන්ත සංසාරේ මේ මොහොත දක්වාම මාගේ සිතෙන් හරි, කයෙන් හරි, වචනයකින් හරි ඔබ වහන්සේ නුරුස්නා ඔබ වහන්සේ ruci නොවන, ඒ කියන්නේ ඔබ වහන්සේ කැමති නොවන යම් වචනයක් පිට වුණා නම්, යම් ක්‍රියාවක් සිද්ධ වුණා නම්, යම් සිටිවිලි මාත්‍රයක් හරි මගේ ඉපදුණා නම් ඔබ වහන්සේට ruci නොවන ස්වාමීනි ඊට මට සමාවන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සමාව ඉල්ලුවා. අන්න ඒ සමාව ඉල්ලන වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාළේ පින්වතුනේ සාරිපුත්ත නුඹේ සිතින් හෝ නුඹේ කයින් හෝ නුඹේ වචනයෙන් හෝ මට රුචි නොවන කිසියම්ම කිසි දෙයක්වත් නැහැ කියලා. මේ ප්‍රකාශයෙන් පැහැදිලි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලු ක්‍රියාකලාපයන්ම උන්වහන්සේගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතිශය ප්‍රියයි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ වචන ඒ වචන පවා උන්වහන්සේගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතිශයින්ම ප්‍රියයි. එපමණක් නෙවෙයි සිතක උපදින සිටිවිලි අපිට නොපෙනුනට පින්නතුනේ තවක් කෙනෙකුගේ සිටිවිලි අපේ සිටිවිලි මාත්‍රේ පවා තථාගතයන් වහන්සේට පින්නතුනේ निराවරණයි. අපිට උපදින සිටිවිලි කෙසේද? එහෙත් සාරිපුත්තයන් වහන්සේගේ සිතේ උපන්න සිටිවිල්ලක්වත් තථාගතයන් වහන්සේට අප්‍රිය නැහැ. ඒ සිටිවිල්ල පවා උන්වහන්සේගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතිශයින්ම ප්‍රියයි. ඒ තරම් ප්‍රිය වූ මනාප වූ ප්‍රසාද ජනක වූ තථාගතයන් වහන්සේ සතුටු කළ ශ්‍රාවකයන් වහන්සේලා දිනමක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ. ඒ නිසා නොඑක් වාරයේදී පැවිදි අපිට අවවාද කළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහණෙනි ඔබ වහන්සේලා සාරිපුත්ත වගේ වෙන්න මහණෙනි ඔබ වහන්සේලා මුගලන් වගේ වෙන්න කියලා. ඉතින් මේ තරම් ගුණවත්කම් තිබුණු මේ තරම් මේ ශාසනය හොබවපු මේ තරම් මේ ශාසනය ආලෝකමත් කළ පරමාදර්ශී වූ මහතෙරුන් වහන්සේලා දිනමක් පිච්ච සාරිපුත්ත මුගලන් කියන දෙදෙනා වහන්සේලා පින්නතුනේ පිරිනිවන් පෑවේ සතියක් ඇතුළත එකම එක සතියක් ඇතුළත සැරියුත් මුගලන් දෙනමගේම පිරිනිවන් පෑම සිද්ධ වුණා. පින්නතුනේ මේ පිරිනිවන් පෑම සිද්ධ වෙච්ච අලුත කුක්ක වේලා කියන ජනපදයේ පින්වතුනේ ගංගානම් ගඟ අසබඩ මහත් වික්ෂු සංඝයා පිරිවරාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක් සියලු දෙනා වහන්සේලාම ඊ타ත්ම නිස්සබ්දයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු දෙනා වහන්සේලාගේම මේ නිහඬ බව මොහොතකට බිඳිමින් භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි සාරිපුත්ත මුගලන් දෙනම නැති මේ ශාසනය මට හිස් වෙලා වගේ පෙනෙනවයි කියලා. එතකොට හිතන්න බලන්න තථාගතයන් වහන්සේ නමකගේ මේ ප්‍රකාශය සැරියුත් මුගලන් දෙනම නැති මගේ ශාසනය අද හිස් වෙලා වගේ මට දැනෙනවයි කිව්වා. හිස් වෙලා වගේ. මහණෙනි සැරියුත් මුගලන් දෙනම යම් දිහාවක වැඩ ඉන්නවා නම් උන්වහන්සේලා දෙනම වැඩ ඉන්න ඒ ප්‍රදේශය හිස් වෙච්ච ප්‍රදේශයක් නෙවෙයි කිව්වා. ඒ ප්‍රදේශේ පිරිච්ච ප්‍රදේශයක්. මහණෙනි යම් දිහාවක සාරිපුත්ත මුගලන් දෙනම වැඩ ඉන්නවා නම් ඒ සාරිපුත්ත මුගලන් දෙනම වැඩ ඉන්න දිහාව මං ආපහු බලන් ඕන නෑ කිව්වා. තමන් වහන්සේ වැඩ ඉන්නවා වගේම භාග්‍යවතුන් වහන්සේ දන්නවා සැරියුත් මොගලන් දෙනම වැඩ ඉන්න ප්‍රදේශයේ සියලුම සිව්වන පිරිසට මහත් අනුග්‍රහයක් උන්වහන්සේලා දෙනමගෙන් ලැබෙන බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාරණේ දේශනා කළේ. මහණෙනි අතීතයේ යම්පාක් මේ ලෝක ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියද ඒ සියලු දෙනා වහන්සේලාටම මට සැරියුත් මුගලන් දෙනම වගේ මග්‍ර ශ්‍රාවක යුගලයක් වැඩ හිටියා කිව්වා. මහණෙනි අනාගතයේ මේ ලෝක ධාතුවේ යම් තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවද මගේ සැරියුත් මුගලන් දෙනම වගේ මග්‍ර ශ්‍රාවක යුගලයක් අනාගතේ පහළ වෙන ඒ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත් ඉන්නමයි කිව්වා. ඒ තරම් ගුණවන්ත උත්තමයන් වහන්සේලා දෙනමක්. මහණෙනි මේ සාරිපුත්ත මුගලන් දෙනම දෙනම මාහා සමවම ත්‍රිවිධ ශාසනය පූර්ණේ කරපු දෙනමක්. කුමක්ද මේ ත්‍රිවිධ ශාසනය? පින්වතුනේ ශාසනය කියන එකේ අදහස අනුශාසනාව පණිවිඩය, දේශනාව, ආගම කියන අර්ථ තමයි ශාසනය කියන වචනේ තියෙන්නේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ත්‍රිවිධ ශාසනයම තථාගතයන් වහන්සේ වගේම පූර්ණේ කරපු දෙනමක් තමයි සරියුත් මුගලන් දෙනම කියන්නේ. කොනවද මේ ත්‍රිවිධ ශාසනය? පළවෙනි එක තමයි පින්නතුනේ පරියප්ති ශාසනය. පරියත්ති ශාසනය කියලා කියන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා වූ උතුම් වූ සද්ධර්මයයි. එහෙමත් නැතිනම් තුන් පිටකයයි. ඒ තුන් පිටකයේ තමයි පරියත්ති ශාසනය කියලා සඳහන් වෙන්නේ. පින්නතුනේ මේ ලෝකයේ යම් කිසි දවසක ශ්‍රාවකයෝ පරියත්ති ශාසනය දරන්නේ නැත්නම් එදාට පින්නතුනේ මේ ශාසනයේ වේගවත් පරිහානිය ආරම්භ වෙනවා. මේ ලෝකයේ ගිහි පැවිදි සියල්ලන්ම අන් සියලු කාරණාවන්ගෙන් පිරිහෙන්නේ පින්නතුනේ පරියප්ති අතුරුදන් වුණාම. එහෙමත් නැත්නම් ධර්මයේ පිළිබඳව තිබෙන්නා වූ දැනීම, ධර්මයේ පිළිබඳව තිබෙන්නා වූ අවබෝධයේ වැටහීම නැති වී යාම නිසායි. ධර්මය නොදන්නකම නිසාම පින්නතුනේ අවිනය විනය හැටියට සම්මත වෙනවා. විනය අවිනය හැටියට බැහැර කරලා දානවා. අධර්මයේ ධර්මයේ හැටියට සම්මත කරගන්නවා. ධර්මය අධර්මයේ හැටියට බැහැර කරලා දානවා පිළිතුරු. මොකක් නිසාද? ධර්මය නොදන්නකම නිසාමයි පින්නතුනේ. කාලයක් එනවා මේ ශාසනයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම අවබෝධ කරගත යුතු වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ਸਰවඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරන්නා වූ ඊ타ම ගැඹුරු වූද සියුම් වූද නිවනම හඟවන්නා වූද ධර්ම කාරණාවන් ශ්‍රාවකයෝ ඉගෙන නොගන්නා කාල සීමාවක් එන වෙනවා. තථාගතයන් වහන්සේ නමක්ම අවබෝධ කරගෙන දේශනා කරන ගැඹුරු වූද සියුම් වූද නිවන මහගවන්නා වූ ධර්ම කාරණාවන් හැදෑරීම ඉගෙන ගැනීම පසෙක සබලා හඬට එහෙමත් නැතිනම් තාලයට නාදයට ශ්‍රාවකයෝ මූල් තැන දෙන යුගයක් එනවා. දේශනාවේ මේ කාරණේ විස්තර කරනවා. එදාට ගැඹුරු අර්ථ රසයට තැන නොදී ශබ්ද රසයට, තාල රසයට මේ ශ්‍රාවකයෝ වසඟ වෙලා පින්නතුනේ ධර්මය ඇතුළෙත් එක්තරා කාමාස්වාදයක් විඳින්න පටන් ගන්නවා. එදාට පින්නතුනේ ගැඹුරු අර්ථ නොදන්න ගැඹුරු ධර්මකාරණා නොදන්නා අය ධර්මය අධර්මය හැටියට බැහැර කරලා අධර්මය ධර්මය හැටියට සම්මත කිරීම පටන් ගන්නවා. විනය අවිනය හැටියට බැහැර කරලා අවිනය විනය හැටියට සම්මත කරන්න පටන් ගන්නවා. පින්නතුනේ ශාසන පිළිවෙත් පුරනකොට pali බෝධ තියෙනවා. ඒ pali බෝධ ටික රැකලා රැකිය යුතු කුසලයේ බැහැර කරන්න පටන් ගන්නවා. ඒ නිසා පින්නතුනේ පරියප්ති ශාසනය කියලා කියන්නේ තථාගත බුදුමුවෙන් වදාලා වූ මේ පරම ගම්බීර වූ බුද්ධ වචනේ පිළිබඳව දැනීමයි. එය සම්පූර්ණ කළ යුතු ශ්‍රාවකෙක්. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ පටිපත්ති ශාසනය. පටිපත්ති කියලා කියන්නේ ඇසූ පෙරූ ධර්මයට අනුව තමන්ගේ ප්‍රතිපත්ති සැකසීමයි. පිළිවෙත් පූර්ණේ කිරීමයි. ධර්මය නොදන්න කෙනෙකුට පටිපත්ති ශාසනය ගැන පින්නතුනේ බලාපොරොත්තුවක් ලබා ගන්න බෑ. මනා නිර්වුල් ධර්මයේ නොදන්න කෙනෙක් නිර්වුල් ප්‍රතිපදාවක් පුරනවා කියන එක වෙන්නේ නැහැ. නිර්වුල් පටිපත්තියක් පිරෙන්නේ නිර්වුල් පරියප්තියක් සම්පූර්ණ කළ තැනදීමයි. ඒ නිර්වුල් පරියප්තිය සම්පූර්ණ කළාට පස්සේ නිර්වුල් වූ නිවැරදි වූ පිරිසිදු වූ පටිපත්තියක් සම්පූර්ණ වෙනවා. ඒ පටිපත්තිය සම්පූර්ණ වීම පටිපත්ති ශාසනයයි. ඊළඟ එක තමයි පටිවේද ශාසනය. පටිවේද ශාසනය කියලා කියන්නේ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා බවට පත්වීමයි. එය සිද්ධ වෙන්නෙම නිර්වෘල් වූ නිවැරදි වූ ප්‍රතිපදාවක් තුලින්මයි. ඒ ප්‍රතිපදාව සැලසෙන්නේ නිර්වෘල් වූ නිවැරදි වූ පරියක්තිය තුලින්මයි. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ශාසනයේ තමන් හා සමවම ත්‍රිවිධ ශාසනයේ පූර්ණේ කරපු උත්තමයන් වහන්සේලා දිනමක් සාරිපුත්ත මුගලන් කියලා කියන්නේ. මහණෙනි, එවන් වූ ශ්‍රාවකයන් වහන්සේලාගේ පහළවීම මේ ලෝක ධාතුවේ තාමත්ම දුර්ලභයි. ඒ වගේම උන්වහන්සේලාගේ ඒ ස්වභාවය ආශ්චර්යයි අද්භූතයි. ආශ්චර්යයි අද්භූතයි. පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එවන් ශ්‍රාවකයන් වහන්සේලා දිනමක් එලෙසින් ආශ්චර්ය අද්භූත වෙනකොට එවන් ශ්‍රාවකයන් වහන්සේලා දිනමක් පිරිමි වුණා කියලාවත් තථාගතයන් වහන්සේට කිසිම කම්පාවක් නැහැ කිසිම ශෝකයක් නැහැ මහණෙනි සාරිපුත්ත මුගලන් දෙනම නැති මගේ ශාසනය හරියට දීර්ඝ කාලයක් පවතින මහා වෘක්ෂයක මහා අතු දෙකම කඩාගෙන වැටුණා වගේ කිව්වා. මහා දෙවන්ත මහා තෙරුන් වහන්සේලා වැඩ හිඳිද්දී සැරියුත් මුගලන් දෙනම පිරිනිවන් පෑම හරියට දීර්ඝ කාලයක් පවතිනා වූ දෙවන්ත වෘක්ෂයක මහම මහ අතු දෙක කඩාගෙන විතුනා වගේ නමුත් මහණෙනි එවන් ශ්‍රාවකයන් වහන්සේලා දිනමක් පිරිනිවන් පෑවා කියලාවත් තථාගතයන් වහන්සේට කිසිම තැවීමක් නැහැ කිසිම ශෝකයක් නැහැ කිසිම කම්පාවක් නැහැ මහණෙනි ඒක තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත කාරණයක් කිව්වා. මහණෙනි ඒ නිසා මේ ලෝක ධාතුවේ හටගත්තු දේවල් හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් හටගත්තනම් ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන්ම හටගත්තු දේවල් ඒ හේතු ප්‍රත්‍යයන්ගේ වෙනසීමෙන් විනාශ වෙනවා කියන එක ඒකාන්තයෙන් සිද්ධ වෙනවාමයි. එය පෘථග්ජන ශරීරයට පොදුයි. ඒ වගේම එය මහ රහතුන්ගේ ජීවිතයටත් පොදුයි. ඒ වගේම තථාගත ජීවිතයටත් පොදුයි. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තානම් යං කිංචි සමුදය ධම්මං සබ්බංකං නිරෝධ ධම්මං යම් කිසි දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තානම් ඒ හටගත්තු දේවල් ඒ කාන්තයෙන්ම නිරුද්ධ වෙනවා කියන එක නැති වෙනවා කියන එක සිද්ධ වෙනවාමයි සාරිපුත්ත මුගලන් දෙදෙනා වහන්සේලා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු අය හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු පංචස්කන්ධයක්මයි පරිහරණය කරන්නේ. ඒ නිසා ඒ පංචස්කන්ධයක් නැති වෙනවා කියන එක ධර්මතාවයමයි. එහෙත් පින්වතුනේ එවන් වූ කෙනෙක් උත්තමයන් වහන්සේ නමකගේ එහෙමත් නැතිනම් කෙනෙකුගේ ජීවිත කෙලවරකදී පින්වතුනේ යමෙක් හඬන්නේ වැළපින්නේ ශෝක කරන්නේ කුමක් නිසාද? ඒ ශෝක කරන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බං සං නිරෝධ ධම්මං කියන කාරණය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ නොකරගෙන සහ ඒ පිළිබඳව යටත් පිරිසෙන් අවදිකමක් හෝ නැතිවීම නිසායි පින්නතුන. හටගත්තු දේ නැති වෙනවා කියලා යම් කිසි වැටහීම් මාත්‍රයක් හෝ නැතිකම නිසායි. හටගත්තු දේවල් වෙනසින්නට පෙර වෙනසෙමින් යන ගමන තුලවත් වෙනසෙන බව නොදකින නිසායි මරණයටපත් වෙන බව මොහොතක් ගානේ මැරෙන ජීවිතයක පින්නතුනේ දකින්නට අසමත් වෙන නිසායි බුදුරජාණන් වහන්සේ හටගන්න දේවල් නැති වෙනවා කියලා පින්නතුනේ දකින්න කියලා මෙනෙහි කරන්න කියලා දේශනා කරන්නේම එවන් අවස්ථාවක ශෝකය වැළැකීම හසික සභා ධර්ම සංවේග උපදවීමට උපකාර පිණිසයි. එතකොට පින්වත්නි මේ ලෝකයේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු යමක් වෙත්නම් ඒ හටගත්තු සියලු දේවල් නැති වෙනවා කියන එක ධර්මතාවයයි. එසේ හටගත්තු දේවල් නැති නොවෙනවා කියලා දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒ බලාපොරොත්තුව අපිට ඇති කරගත්තත් පින්නතුනේ කෙලෙසකවත් එය සමුර්ධ කරගන්න පුළුවන් බලාපොරොත්තුවක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ යේහි කේචි භික්කවේ ඒතරහිවා මමච්ඡේවා අත්ථ දීපා විහෙරෙස්සන්ති එම නිසා මහණෙනි මා වැඩ ඉන්න සමයේ හෝ මා පිරිනිවන් පෑවායින් පසුව හෝ යම් කිසි කෙනෙක් තමන්ම තමන්ට පිහිටක් කරගන්නවා නම් තමන්ම තමන්ට ආලෝකයක් කරගන්නවා නම් තමන්ම තමන්ට සරණක් කරගෙන වාසය කරනවා නම් වෙනත් දෙයක් සරණ කරගන්නේ නැත්නම් ධර්මයෙන්ම පිහිට කරගන්නවා නම් ධර්මයෙන්ම සරණ කරගන්නවා නම් වෙනත් දෙයක් සරණක් පිහිටක් කරගන්නේ නැත්නම් අන්න ඒ ශ්‍රාවකයෝම මේ ශාසනයේ අග්‍රයි කිව්වා. මහණෙනි, හටගත්තු සියලු දේවල් ඒකාන්තින් නැති වෙනවා. එසේ නැති නොවෙනවා කියලා එකක් අපිට බලාපොරොත්තු වෙන්නම බෑ. එම නිසා තමන්ම තමන්ගේ පිහිට කරගෙන තමන්ම තමන්ගේ ආලෝකේ කරගෙන තමන්ම තමන්ගේ සරණ කරගෙන වෙනත් දෙයක් සරණ කරගන්නේ නැතිව ධර්මයේම තමන්ගේ පිහිට කරගෙන ධර්මයේම තමන්ගේ සරණ කරගෙන වෙනත් දෙයක් සරණක් කර නොගෙන අප්‍රමාදීව වාසය කරනවා නම් අන්න ඒ ශ්‍රාවකයාම මේ ශාසනයේ අග්‍රයි සමතග්ගේ මේකේ භික්ඛවේ භික්ඛෝ භවිසanti මේ ශාසනයේ ඒ භික්ෂූන් මග්‍රයි කිව්වා එහෙමනම් බලන්න මේ ශාසනයේ අපිට වෙනත් කෙනෙකුගේ සරණක් හොයන්න බෑ වෙනත් කෙනෙකුගේ පිහිටක් හොයන්න අපිට බෑ. හැම වෙලාවකදීම මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ අග්‍ර වූ පැවිද්දෝ බවට පත් වෙන්නේ තමා පිහිට කරගෙන තමා සරණ කරගෙන ධර්මය පිහිට කරගෙන ධර්මය සරණ කරගෙන වාසනේ වාසයේ කිරීමෙන්මයි එයින්ම ඒ ශ්‍රාවකයෝ මේ ශාසනයේ අග්‍රය බවට පත් වෙනවා වගේම පින්නතුනේ ශික්ෂාකාමී භික්ෂූන් බවට පත් වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කුමක්ද මේ තමන් පිහිට කර ගැනීම කියන්නේ? කුමක්ද මේ තමන් සරණ කර ගැනීම කියන්නේ? කුමක්ද මේ තමන් ආලෝකේ කර ගැනීම කියන්නේ? කුමක්ද මේ ධර්මයේ පිහිට කර ගැනීම කියන්නේ? කුමක්ද මේ ධර්මයේ සරණ කර ගැනීම කියන්නේ? මහණෙනි යම් කිසි ශ්‍රාවකෙක් මේ ශාසනයේ අප්‍රමාදීව කෙලෙස් පවන වීරයෙන් යුක්තව මනාකුට සිහියෙන් නුවණින් යුක්තව කයෙහි කය අනුව බලමින් වාසය කරනවා නම් එසේ කයෙහි කය අනුව බලමින් ඇලීම උපදින තැන ඇලීම දුරු කරමින් ගැටීම උපදින තැන ගැටීම දුරු කරමින් අප්‍රමාදීව වාසය කරනවා නම් අන්න ඒක තමයි කිව්වා තමන්ව පිහිට කර ගැනීම. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඊළඟට කියනවා ඉද බික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඉද භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ඉද භික්ඛවේ භික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ කියන්නේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ අනුපස්සනාවන් හතරෙහි යම්කිසි ශ්‍රාවකෙක් අප්‍රමාදීව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරනවා නම් ඇලීම් දුරු කරමින් ගැටීම් දුරු කරමින් අන්න එසේ සතර සතිපට්ඨානෙහි මනාකොට පිහිටා ගැනීම තමයි පින්නතුනේ තමා පිහිට කර ගැනීම කියලා දේශනාවි කියන්නේ. ධර්මයේ පිහිට කර ගැනීම කියලා දේශනාවි කියන්නේ. තමා සරණක් කර ගැනීම කියලා දේශනාවේ කියන්නේ සතර සතිපට්ඨානෙහි පිහිට ගැනීමයි. ධර්මයේ සරණ කර ගැනීම කියලා කියන්නෙම සතර සතිපට්ඨානෙහි පිහිටා ගැනීමමයි. පින්වතුනේ යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානෙහි තමන් පිහිටුවාගෙන වාසය කරනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ ශ්‍රාවකයා පියාගේ උරුමයෙන් ලැබිච්ච පියාගේ විශේෂෙහි ඉන්න කෙනෙක් පියාගේ විශේෂෙහි පියාගේ උරුමයෙන් ලැබිච්ච පියාගේ විශේෂෙහි රැඳිච්ච ශ්‍රාවකේ කවුද මේ පියා පින්වතුනේ කැටකුරුල්ලෙක් පස් කැටේ යට තමන්ගේ පියවුරුමේ ඉන්නවා වගේ පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රූන් වහන්සේගේ උරුමයෙන් අපට ලැබිච්ච අපේ විෂය තමයි අපේ භූමිය තමයි පින්නතුනේ සතර සතිපට්ඨානය කියලා දේශනාව කියන්නේ. එහෙනම් මේ ලෝකේ යම් කිසි කෙනෙක් මහ විපතකට පැමිණෙනවා නම් ඒ විපත කුමක්ද? කෙලෙසුන්ට අහු වෙලා කෙලෙස් සතුරන්ට යට වෙලා සතර අපාය පුරවන තැනකට සසර වඩන තැනකට ආවනම් ඒ ආවෙම පින්මතුනේ සතර සතිපට්ඨානින් බැහැරවීමෙන්මයි එහෙමත් නැතිනම් පියාගේ විෂය ඉක්මවා යෑමෙන්මයි තථාගතයන් වහන්සේ පෙන්වපු සීමාව ඉක්මවා යෑමෙන්මයි බුදුරජාණන් වහන්සේ වදාළේ පියාගේ විශේෂෙහි ඉන්න කෙනෙක් වෙන්න. පෙත්තික විශේෂ කියන්නේ ඒකයි පියාගේ විශේෂ. ඒ පියාගේ විශේෂෙ ඉන්න කෙනා සුරක්ෂිතයි. පින්වතුනේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ වෙන් වෙන්ව වෙන් වෙන්ව වඩන්න තියෙන දෙයක් නෙවෙයි. පින්වතුනේ හොඳින් මෙනෙහි කරලා බලන්න. යම් කිසි කෙනෙක් විදර්ශනාව ඇරඹුවා නම් එහෙමත් නැතිනම් අපි හිතමු පිළිකුල් භාවනාව වශයෙන් හරි අසුබ භාවනාවක් වශයෙන් හරි පින්වතුනේ යම් කිසි කෙනෙක් වීරය ආරම්භ කළා නම් ඒ වීරය ආරම්භ කළ තැනදී මොන තරම්නම් වේදනා උපදිනවද ඒ වේදනාවන් ඊටාම් දරුණු වේදනාවන් හැටියටත් උපදිනවා ඒ වේදනාවන් ඊටාම සූක්ෂම වූ වේදනාවන් හැටියටත් දැනෙනවා ඒ දැනෙන සෑම වේදනාවක්ම මනාකොට හඳුනා ගන්න ඕන මනාකොට ඒ කෙරෙහි සිත පිහිටුවා ගන්න ඕන. ඒ වේදනාව මනා සිහිනුවණින් දකින්න ඕන. ඒ වගේම තමයි එසේ වේදනාවන් සිහිනුවණින් දකිමින් ඒ වේදනාවන් බැහැර කරමින් ඒ වේදනාවන් කෙරෙහි ගැටීම් උපද්දවගන්නේ නැතිව ඒ වේදනාවන් උපදින බව හොඳට වටහාගෙන ඒ වේදනාවන් බැහැර කරමින් වාසය කරනකොට මේ සිතට නිමක් නැති පින්වතුනේ සිටිවිලි උපදිනවා. මොන සිද්ද උපදින්නේ? විතකදී උපදින සිත කාම රාග සහගත සිතක්. තවත් විතකදී උපදින සිත කාම ද්වේෂ සහගත සිතක්. මේ විදිහට උපදින්නා වූ සිත් ඒ උපදින පරිද්දෙන්ම දකින්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. සරාගං වා චිත්තං රාග සහිත සිතක් නම් එය එසේ දකින්න ඕනේ. සදෝ සංවා චිත්තං දෝෂ සහිත ද්වේෂ සහිත සිතක් නම් එය එසේ දකින්න ඕන. ඒ උපදින උපදින සිත් ඒ ආකාරයෙන් දකින්න ඕන. ඒ වගේම පින්නතුනේ මේ අතරේ උපදිනවා කාම ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය ආදී නීවරණ ධර්ම. ඒ නීවරණ ධර්මයන් උපදිමින් ඇරඹෝ විදර්ශනාවට බාධා කරනකොට ඒ නිවන් මඟ වහනකොට ඒ නිවන් මඟ වහමින් වීරය දුර්වල කරමින් සමාධිය වනසමින් සිහිය නැති කරමින් මේ උපදින්නා වූ නීවරණ ධර්මයන් නීවරණ ධර්මයන් හැටියටම අඳුනා ගනිමින් බැහැර කරන්නත් ඕන ධම්මානුපස්සනාව උපකාරයටයි මේ විදිහට පින්වතුනේ යම් කිසි කෙනෙක් හැම මොහොතක් ගානේ සිහිය පිහිටුවිය යුතු ස්ථාන හතරෙහි සිහිය පිහිටුවමින් වාසය කරනවා නම් තථාගතයන් වහන්සේ වදාලා තමන් පිහිට කර ගැනීම කියන්නේ එයමයි. තමන් කරණ කර ගැනීම කියන්නේ එයමයි. ධර්මය පිහිට කර ගැනීම කියන්නේ ධර්මය සරණ කර ගැනීම කියන්නේ එයමයි. ඒ නිසා පින්වතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩ ඉන්න සමයක වේවා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවායින් පසුව වේවා යම් කිසි කෙනෙක් පින්වතුනේ මේ සතර සතිපට්ඨානෙහි ස්වකීය ජීවිතයේ පවත්වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවනට පෙර බුදු මුවින්ම වදාළේ ඒ ශ්‍රාවකයෝම මේ ශාසනයේ අග්‍රයි ඒ ශ්‍රාවකයෝම මේ ශාසනයේ හික්මීමට කැමති ශ්‍රාවකයෝ වෙනවා කියලයි ඒ බුද්ධාවවාදයේහි පිහිටාගෙන අපි අප්‍රමාදී වෙමු සියලු දෙනාටම මේ දේශනාව ඒ සඳහා උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමවටපත් කරනවා අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ මහනුවර මාවිල් මඩවිසු එල්.එම්. සිලිනෝනා මෑණියන්ගේ පින්වන්ත දූදරු පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ වසර 25කට පෙර පරලොව සැපත් එල්ලෙම් සිලිනෝනා මෑණියන්තත් වසර 3කට පෙර පරලොව සැපත් සයිමන් සිල්වා පියාණන්තත් වසර 42කට පෙර පරලොව සැපත් ගුණවර්ධන බණ්ඩාර පියාණන්තත් වසර 4කට පෙර පරලොව සැපත් සුජාතා වලිසිංහ මෑණියන්තත් වසර 34කට පෙර පරලොව සැපත් ලක්ෂාන්ති වලිසිංහ දියණියටත් එම්.එල්. ජයසේන සහෝදරයාටත් ඔහුගේ පුත්‍රයා වූ චාල්ස් සිල්වා මහත්මයා ඇතුළු සංසාරගත මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැමත සිට ප්‍රාර්ථනා කරනවා. වසංගත රෝග පීඩාවට ලක් වූ සෑම සියලු දෙනාටම නිරෝගී සුව ලැබේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අති ගෞරවාර්හ ත්‍රිනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලාටත් ඒ වාගේම අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී නම කියන්නට අවසරයි වේනරුවේ ශ්‍රී උපාලි අභිදාන අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මාහිමිපාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් අධ්‍යක්ෂ පූජ්‍යපාද බුරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ලෝ පුරා වැඩවිසෙන සියලු මහා සංඝරත්නයටත් එක් ප්‍රාර්ථනා කරනවා රටදේ සමේ වෙනුවෙන් දිවිපිදූ පැවිදි උතුමන් ගිහි ප්‍රබෝන් හා අභීත රණවිරුවන්ටත් පුණ්‍යානුමෝදනා කරනව ආබාධිත රණවිරුවන්ටත් රටදේ වෙනුවෙන් අපකැපව කටයුතු කරන සියලුම රණවිරුවන් ඇතුළු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා පින්තුනේ අරමුණු පරිදිම රැස් කරගත් සියලු කුසල් නමින් මියගිය හැමට අත් වේවා ඒ සියලු දෙනා පින් අනුමෝදන්ව සුගති සංඛ්‍යාත සපතට පැමිණෙත්වා ප්‍රාර්ථනීය බෝධීන්ට පැමිණ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ මෙන්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ කුසල් අත්වීමෙන් නිදුක් නිරෝගී සුව වේවා බුද්ධාදී උතුමන් නිවුණු අමා මහ නිවනින් සැනසීම අපටත් මේ කුසල බලයෙන් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශිර්වාදයක් ඔබ අපිට ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් සියලු දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්තුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරයන්ඛා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදු රජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩහිඳිමින් මහනුවර මයිලපිටිය මහ අනන්ද සෙනසුන්